ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. අයිබෝන් හිතාදර සහෝදරනි ඉදිදා සංග්‍රහයට සමන් යොමු කරමු ඔබගේ මේ කාලය වටිනා කාලයක් වේවා කියලා පතනවා ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයට ස්තුතිවන්ත වෙනවා අපට මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව සෑම කෙනෙකුටම සවන් දෙන්න සෑම දෙයකටම කතා කරන්න එපා සෑම කෙනෙකුගේම අදහස් වලට ගරු කරන්න එහෙත් ඔබේ තීරණය ඔබම ගන්න. විලියම් ෂේක්ස්පියර් නාට්‍යකරුවා කවියා එසේ පවසා තිබෙනවා. 1564 ඉඳලා 1616 දක්වා ජීවත් වුණා බ්‍රිතාන්‍යයේ නාට්‍යකරුවෙක්. ඔබ දන්නා ඔහුගේ නම ආචාර්ය අජන්තා රණසිංහ. ඒ කාලේ ගුවන්විදුලි රාග රසංග ශාස්ත්‍රීය වැඩසටහනට ගීයක් රචනා කළා. බී වික්ටර් පෙරේරා විශාරද සංගීතඥයා සහ ආචාර්ය දයාරත්න රණතුංගගේ එකතුවෙන් මනහර ගීයක් බිහි වුණා. ඒ ගීයයි ඉරිදා සංග්‍රහයට අපි මේ කරන්නේ. මහා ගලන අමාගංග උබයි අමාගංග උබයි දිවාකර උබයි හිමියනේ නිශාකර උබයි හිමියනි සදා හෙලය සෙමා ගලන අමාගංග උතුරු මල් පිපුනේ අනුරාපුර මඳ පවනේ බුදු අනු බුදු අනරඳුනේ දිවාකර ඔබයි හිමියනි නිශාකර ඔබයි හිමියනි සදා හිලය තෙමා ගලන අමා ගංගවයි අමා ගංගවයි කර ඔබයි හිමියනි නිශා කර ඔබයි හිමියනි සදා හෙළය සෙමා ගලන මා ගඟ ඔබයි අමා ගඟ ඔබයි ගිරි මුදුනේ ලෞතුරු මල්ගල් පිපුනේ මිහින් සලා ගිරි මුදුනේ ලෞතුරු මල්ගල් පිපුනේ අනුරාපුර මන්ද පවනේ බුදු අනුබුදු අමරණේ දිවාකර බයි හිමියනි නිශා කරවු බයි හිමියනි සදා හෙළය සෙමා ගලන ආමා ගඟ තීරණාත්මක අවස්ථාවකදී ඔබට කළ හැකි හොඳම දේ නම් වඩාත් නිවැරදි දේ කිරීමයි. ඊළඟ හොඳම දේ නම් වැරදි දේ කිරීමයි. නරකම දේ නම් කිසිවක්ම නොකර හැරීමයි. ටියඩෝර් රූස්වෙල්ට් 1858 ඉඳලා 1919 දක්වා ජීවත් වුණු 26 වෙනි ඇමරිකානු ජනාධිපතිවරයා. ඔහුගේ ජනාධිපති ධුරය 1901 සිට 1909 දක්වා පැවතුණා. ආචාර්ය දයාරත්න රණතුංග තවත් ලස්සන සොඳුරු තනුවක් නිර්මාණය කළා ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර ගායන වේදිනියට අජන්තා රණසිංහ ගීපද රචකයා මේ කදිම ගීය ගුවන් විදුලියට රචනා කළේ ඒ ගීයයි මේ මල් පවන මට තාම මතකයි 饭店。 විස්කම් දෙවිඳු වන්දනා කරනවා ඉන්දියාවේ විශ්වකර්ම දෙවිඳු ලංකාවේ හිම වන්දනාවක් නැහැ හැබැයි ලක්දිව අත්කම් ශිල්ප කලා කියන පොත බොහොම හොඳ පොතක් රත්නපාල නාගොඩ විතානගේ මේ පොතේ විස්කම් දෙවිඳු ගැන සඳහන් කරලා තියෙනවා කැටයම් දැකලා තියෙනවා ශිල්ප සභාවේ හැම අපිට රටට ආදායම් ගේන්න පුළුවන් ගෘහ කර්මාන්ත හැටියට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි අත්කම් කලා ශිල්ප. පුංචි පුංචි දේවල් නිර්මාණය කිරීම. ඒ ගැන සිත යොදනකොට ඉතා වැදගත් පැත්තක් තමයි ආධ්‍යාත්මික පැත්ත. හිත එකඟ කරගෙන, කය එකඟ කරගෙන තමයි ඒ කටයුතු වල නිරත වන්නට කියලා අවසා තිබෙන්නේ. ආනන්ද කුමාරස්වාමී විසින් ලියන ලද මධ්‍ය කාලීන කලා ශිල්ප පොතේ මේ ගැන සඳහන් වෙනවා. මම ඒ ගැන විශේෂයෙන් කීවේ චිත්‍රා සෝමපාල සහ පීඑල් සෝමපාල සංගීතවේදියා සහ ගායන ශිල්පිනිය පීසෙන් කොස්තාගේ රචනයකට ඒ කාලේ ගායනා කළ ගී රසක් මේ කලා ශිල්පීන් ගැන ශිල්ප කලා ගැන පැවසෙනවා. ඒ වගේම අවකන බුදු පිළිම වහන්සේ මහාචාර්ය තිලක් රත්නකාර විසින් රචනා කළ ගීතය වික්‍රත්නායකයන් ගායනා කළා. සඳකඩ පහනේ රූසිරු අරුණේ අජන්ත රණසිංහ රචනා කළ ගීතය අමරදේවයන් ගායනා කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ඇඟිලි තුඩුයි ගල්කටුවයි ගීතය අමරදේවයන් ගැයුවා රජී වෙල්ගමගේ නිර්මාණයක් මේ තරම් සිව් මැලිද කළුගල් කියන ගීතය සුනිල් එදිරිසිංහ ගායනා කළා රෝහණ වීරසිංහගේ සංගීතයට ඉතින් මේ විදිහට ගත්තම මේ පැත්ත ඉතා වටින පැත්තක් අපේ අවධානය යොමු විය යුතුයි. රේන්දු ගොතන එක, බීරලු ගොතන එක, ගල්වඩු කර්මාන්තය, උයන් නිර්මාණය, ලී කර්මාන්තය, වැව කර්මාන්තය, සියුම් සියුම් දේවල් කරන එක පං කර්මාන්තය. පං නෙලීම ගැන මොනතරම් කවි තියනවද ජන කවි අපිට. ගායනා නිසා අපි හිතුවා චිත්‍රා සෝමපාල සහ පීඑල්ඒ සෝමපාලගේ එකතුවෙන් පේසෙන් කොස්තා රචනා කළ මේ ගීතය ඔබට මතක් කර දෙන්නට. Santa Clara. ආචාර්ය පීජී පුංචේ වාගේ මේ නරපති විජයබාහු කෘතිය විජයබාහු රජුරෝ ගැන කරුණෝ සැඟවිලා තියෙන්නේ. වැඩි ඕවා එළියට දාලා නැහැ. ඉතිහාසයේ වැරද්දක් ඒක. අපමණ සේවයක් ලංකා රාජ්‍යයට කළ විජයබාහු රජුරෝ ගැන පුංචේවා මහතා පොතක්. ඒ කුඩා පොතක් වුණත් බොහොම බරපතල පොතක් කියලා තියෙනවා. ඒ පොත කියවද්දී මට සූර වීර ධීර කියන වචන තුන සිහිපත් වුණා. අපේ සංස්කෘතියේ හැම විටකම උත්සාහ කළේ ওই මඩියේ පඤ්ඤාසිය නායක හඳුරු එහෙම කියපු දෙයක් තමයි නිතරම ආදර්ශයක් තමයි මිනිසා හදා ගම රට හදමු කියන එක. ඉතින් එහිදී මොනතරම් ගීත කන්දරාවක් තියෙනවද අපිට රස විඳින්න. අපි ඉන් එක් ගීතයක් තෝරගන්නවා. කලකට පෙර මහාචාර්ය අමරා රණතුංග ඇයගේ පුතු පුලස්ති ඉන්දික රණතුංග සමග ගැයූ ගීතයක් මට මතක් වුණා හියුබ දිසානායකයන්ගේ රචනය ආචාර්ය දයාරත්න රණතුංගගේ සංගීතය මතකද මේ ගීතය Thank you. නැති කමටයි පෙර සිට සුපතල හෙළයේ ඉපදුණු ඔබ තුල ඒ ගති නැතිනම් ඒ නොවැපුතුමය පුතුනේ ඔබද සිටින්නේ කොතැනකද යන්නට වඩා වැදගත් වන්නේ ඔබ යන්නේ කොතැනකටද කියන කාරණයයි. ප්‍රංශ ලේඛකයෙක් හා දාර්ශනිකයෙක් වන ෆ්‍රැන්කෝ වෝල්ටයාර් 1694 ඉඳලා 1778 දක්වා ජීවිත කාලය ඔබ අද සිටින්නේ කොතැනකද යන්නට වඩා වැදගත් වන්නේ ඔබ යන්නේ කොතැනකටද යන්නයි මේ අදහස සමග භජන් ගීතයක් රස විඳිමු මේ ඉන්දියානු භජන් ගීතයක් Thank you. ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක. පෙරවරුද්දා 9යි විනාඩි 55යි දැන්.